බුද්ධික මහත්මයා තා ප්‍රශ්න තියද? එහෙමයි YouTube එකේ අහලා තියෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. සෝවාන් මාර්ගසිත 15 වෙනි විට මාර්ග අංග 8 මෙහි පිහිටනවා යන්න කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක ඊට පස්සේ කියලා තියෙනවා උදාහරණ සහිතව කියලා. ඒ කියන්නේ දැන් යම් කෙනෙකුට මාර්ග සිතක් පහළ වෙන්න ඒක සෝවාන් මාර්ගඥානය හෝ වේවා සකෘදාගාමි මාර්ගඥානය හෝයෝ අනාගාමි අරහත් කවර මාර්ගසිතක් පහළ වුණත් හැම මාර්ගසිතකම මාර්ගාංග 8ම ඒ සිතේ අනිවාර්යෙන් ඇතිවිය යුතුයි. ඒක රේරුකාණේ මහානායක හමුදුරුව මනවින් පැහැදිලි කරනවා. අපි සාමාන්‍ය කෙනෙකුගේ මනසෙත් ප්‍රඥාව, සද්ධාව, සතිය, වීරය මේවා විтин විට මතුවෙනවා. එතකොට මේ මතුවෙන සද්ධාව සමහරට සෝවාන් මාර්ග ඥාණයට ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ප්‍රමාණවත් වුණාට සද්ධාවේ ප්‍රමාණයට ප්‍රඥාව අවදි වෙන්නේ නැතිනම් එයා සෝවාන් වෙන්නේ නැහැ. සමහරට අපිට තියෙන වීරය සෝවාන් වෙන්න තරම් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රමාණයට ඒකාග්‍රතාවය මතුවෙන්නේ නැත්තම් ඒ වීරෙන් වික්ෂිප්ත වෙනවා. ප්‍රඥාවේ සද්ධාව ප්‍රඥාවේ සද්ධාවේ මට්ටමට ප්‍රඥාව අවදි වෙන්නේ නැත්තම් අපේ සද්ධාව පොඩි බොළඳ ගතියකින් යුක්ත වෙනවා. එතකොට සද්ධාව තියෙනවා. හැබැයි ප්‍රඥාවත් එක්ක සමතුලිත නැති නිසා ආදාළ කෘත්‍ය කරන්න සමර්ථ වෙන්නේ. ඒක හරියට උදාහරණයක් ඇටියට කියනවා නම් දැන් අපි හිතමු වෙන වෙනම 3 5 එළවලු ආදී අරගත්තට ඒක වෙනයි. ඒ ඔක්කොම එකතු එකතු කරලා ව්‍යංජනයක් හදපුවාම ඒකේ ඇති වෙන රසය, ගුණය, සුවඳ වෙනයි. එතකොට ඒ ටික එකට සම්මිශ්‍රණය වීමෙන් තමයි ශක්තිය ඇති කරන්නේ. ඒ වගේ මේ ධර්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා වෙන වෙනම ඇති උනායි කියලා. ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග වෙන වෙනම ඇති උනායි කියලා අර අනුශය ධර්ම ප්‍රහාණය කිරීමේ කාර්යය කරන්න සමර්ථ වෙන්නේ නැහැ. ඒ කාර්යය කිරීමේ සමර්ථ භාවය තියෙන ඔක්කොම එකට යදුණු. දැන් අර දැන් අර වී කුරුල්ලෝ ටික අර දැල දැම්මට පස්සේ ඒ ඔක්කොම මුළු දැලම උස්සගෙන යන්න සමර්ථයි. හැබැයි දැලම උස්සගෙන යන්න පුළුවන් වෙන්නේ ඔක්කොම එකට ක්‍රියාත්මක වුණොත් විතරයි. නැත්නම් දෙතුන් දෙනෙක් දැඟලුවයි කියලා දැල උස්සගෙන යන්න බෑ. ඒ වගේ දෙයක්. ඒත් අපේ තව හාමුදුරනෝ මම මේක කියනකොට හොඳ උදාහරණයක් කිව්වා. දැන් අද කාලේ තියෙනවනේ ඩිජිටල් ලොක්. ඒ කියන්නේ අංක කරකවලා ලොක් කරන්න පුළුවන්. දැන් ඔය බ්‍රීෆ් කේස් වගේම. එතකොට ඒකේ අපි හිතමු අංක 8ක් තියෙනවා නම් ඒ අංක 8 යම්කිසි නිශ්චිත තැනක තියලා අපි ලොක් එක තද කරලා ඊට පස්සේ අර අංක ටික එහාට මෙහාට විසිරවලා දානවා. දැන් ආපහු මේක අරින්න ගියන් පස්සේ අංක මතක නැත්තම් එක අංකයක් කොහොම හරි එහාට මෙහාට කරනකොට නිශ්චිත තැනට එනවා. ආවයි කියලා මේක ඇරෙන්නේ නැහැ. අංක දෙකක් හරි තැනට එනවා. ඒත් ඇරෙන්නේ අංක තුනක් එනවා. ඒත් ඇරෙන්නේ අංක හතක්ම හරි තැනට ආවත් ඇරෙන්නේ අටවෙනි එකත් නිවැරදි තැනට ආවොත් විතරයි ලොක් එක ඇරෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මාර්ගසිත කියලා කියන්නේ අනුශය ප්‍රහාණය කරන සිත. ඒ අනුශය ප්‍රහාණය කරන්න බෑ සාමාන්‍ය සිතකට අර ඉන්ද්‍රිය ධර්ම සහ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ධර්ම ඒ සියල්ල ඒ එක සිතේ එක එක විදිහට බලවත් යෙදෙන්නට ඕන. එහෙම සිතකින් පමණයි අනුසය ප්‍රහාණය කරන්න පුළුවන්. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි.